තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි අමිල නිමල ලෝතුරු දහම නිරන්තරයෙන් ඔබ වෙතට sannivedanaya කරන බෞද්ධ ආරූපවාහිනී මේ සූදානම සජීවීව පටිගත කරන සූත්‍ර සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ඒ උදෙසා ප්‍රකරේ මෙත්සිතින් දම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සාදුනාද පවත්වා නමස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු පින්වත්නි අද දින මෙම සබ්බරණ දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ පාදුක්ක උඩුමුල්ල අංක 140 දන්න නිවසේ පදිංචි සුසිලා විතානගේ මහත්මිය සහ සුශාන්ත කුමාර පුතණුවන් රුද්‍රා කුමාරි දියණිය චමනි ඉරේෂා ලේලිය සහ දෙහාන් දම්සත් මුණුපුරන් විසින් එසේනම් තුන්වත්නි මේ මොහොතේදී එම දායක පිරිසට අපි ආරාධනා කරනවා ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල්වට්ටිය පූජා කරන්නටත් එවැගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා දහත් වට්ටියේ පිළිගන්වන්නට පින්වත්නි අමිල නිමල ලෝතුරුහම ඔබ වෙත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 කරගෙනයි මේ සද්ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන්නේ ධර්ම දානයාගේ මහත්ඵල භාවය නිතර නිතර සද්ධර්ම ශ්‍රවණය කරලා මේ අය මනාව දැන අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ නිසා ඒ පිළිබඳව නැවත කරු සඳහන් කරන්න අවශ්‍ය නැහැ කියලා කල්පනා කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමත් ඊතරම්ම මහත්ඵල මහානිසංස කුසලයක්. ඒ තථාගත ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කොට වදාළේ මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන සද්ධර්ම ශ්‍රවණය කළොත් එයින් ලැබෙන ආනිසංස සමුදාය අතිශයින්ම විශාල මහා කල්ප ගණනකට හේතු වෙන මහා ආනිසංසයක් ලැබෙන බවයි. එහෙමනම් මහත් වූ බලාපොරොත්තුවකින් සද්ධර්ම ශ්‍රවණය කරණ්ඩයි බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළේ. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන චේතනාවෙන් බණ අහන්න. එහෙම බණ අහන කෙනා තමයි මනාව ධර්ම ශ්‍රවණය කෙනා බවට පත් වෙන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත්ව එසේ සද්ධර්ම ශ්‍රවණය කරන අයට දේශනාව අවසානයේ මගඵල ලැබෙන්න තියෙන ඉඩ බොහොම ඉහළයි. එහෙමනම් මනාව ධර්ම ශ්‍රවණය කරන එක වටිනවා. මේ ශාසනයේ වැඩියෙන්ම මගඵල ලැබුවේ බණ අහලා. ඒ මනාව බණ නිසා. එහෙමනම් ධර්ම ශ්‍රවණය ඒ තරම් වටින කාරණාවක්. ධර්මදේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායෙන් තමයි යොදාගත්තේ. මේ ගාථා රත්නය ආරෝග්‍ය පරමා ලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාසා පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං කොසල් රජුරු අරමුණු කරගෙනයි මේ ගාථා රත්නය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කොසල් රජු මහ ප්‍රතාපවත් රජෙක් අපි කොසල් රජුරුව ගැන තියෙනවා මහා රාජ්‍ය හතරක් මේ සොළොස් මහා ජනපද අතර මහා රාජ්‍ය හතරක් තියෙන රාජාණ්ඩු ඒ රාජාණ්ඩු හතරේ ප්‍රධානතම මහා රාජාණ්ඩුව පාලනය කරන්නේ කොසල් රජුරුව කොසල් රජුරුව පිළිබඳ විවිධ මතිමතාන්තර විවිධ කතා කතා අපි අහලා තියෙනවා. ඉතින් බොහෝ අය කියනවා කොසල් රජුගේ මහා අඥාන රජෙක්. අඥාන වැඩ කරලා තියෙන කෙනෙක්. ඒ වුණාට කොසල් රජු කියලා කියන්නේ මහා මහා ඥානවන්තයෙක්. කොච්චර ඥානෙ තිබුණත් කොච්චර දැනුම තිබුණත් අපිත් පුදුමාකාර අඥාන වැඩ අපේ ජීවිතවල කරනවා. ඒ මිනිස්සු කාටත් ඒක සාධාරණයි. අපි කවුරු වතිනුත් ඒ වාගේ පස්සේ දවසක හිතලා බොහෝම පසුතැවෙන ඊටාම අඥාන වැඩ අපේ ජීවිතේ අපි අතින් කෙරෙලා තියෙනවා. ඉතින් කොසල් රජු වතිනුත් ඒ වාගේ කටයුතු කෙරෙලා තියෙනවා. කෙසේ වෙතත් කොසල් රජු කියලා කියන්නේ මහා ඥානවන්ත රජෙක්. අපි කොහොමද ඥානවන්ත රජෙක් කියලා සඳහන් කරන්නේ ඍජුවම? අපේ පින්නතුන් අහලා තියෙනවා ධම්මචේති කියන සූත්‍රය. ත්‍රිපිටකයේ සඳහන් වෙන ධම්මචේතිය සූත්‍රය. මේ සූත්‍රය බුදුන් වහන්සේගේවත් රාතන් වහන්සේ නමකගේවත් දේශනාවක් නෙමෙයි. ධම්මචේතිය සූත්‍රය දේශනා කරන්නේ කොසල් රජුරු. බුදු පියාණන් වහන්සේ ළඟ ඉඳගෙන බුදු පියාණන් වහන්සේ දිහා බල බල මේ දේශනාව කරන්නේ. ඉතින් සම්මා සම්බුදුන් ළඟ ඉඳගෙන දේශනාවක් කරන්න ශක්තිමත් කියලා කියනකොටත් ඒක මහ ලොකු බලයක්. මේ ධම්මචේතිය සූත්‍රය මොකවත් බුදු පියාණන් වහන්සේ වෙනස් කරලා නැහැ. මෙතන වැරදි, මෙතන හදමු, මෙතන අඩුපාඩු සහිතයි, මෙතන වෙනස් කරමු කියලා හැම භාග්‍යතුන් වහන්සේ වෙනස් කරලා නැහැ. රජතුමා මේ කාරණා ටික දේශනා කරලා ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා රජ්ජුරුව ප්‍රකාශ කරපු කරුණු ටික ආපහු භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කොසල් රජු මොහොතකට කලින් මෙන්න මේ මේ වාගේ කාරණා ටික සඳහන් කළා මෙන්න මේවා තමයි ධර්ම චෛත්‍යයන් ඒවා ඒ විදිහටම පිළිගන්න කියලා භික්ෂූන්ලාට දේශනා කරලා සූත්‍රය අනුමත කරනවා එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුමත කරන දේශනාවක් කළා කියලා කියන්නේ අපි හිතන විද්‍යාඥානෙක් නම් නෙවෙයි. ඉතින් අනාගතයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දහ දෙනෙක් අතර බුද්ධත්වයට පත් වෙන එක්කෙනෙක් හැටියට කුසල රජුරෝ ගැන සඳහන් කරනවා ඇතැම් තැන්වල ඔය දසවස්තු දසවස්තුක බෝධිසත්තු කතා කියන පැරණි පොත්පත්වල එහෙම සටහනක් තියෙනවා. කෙසේ වෙතත් කොසල් රජුරු කියලා කියන්නේ මහා පුදුම සම්පතියෙක්. ජම්බුද්දීප ඉඳලා තියෙනවා මහා ප්‍රතාපවත් සම්පතිය තුන් දෙනෙක්. යුද්ධේ කෙරවලට ගියපු සම්පතිය තුන් දෙනෙක්. එක්කෙනෙක් තමයි කොසල් රජුරු. අනිත් එක්කෙනා මහාලි ලිච්ඡවි ලිච්ඡවි රාජකුමාරයෙක්. අනිත් එක්කෙනා තමයි බන්දුල මල්ල. මේ තුන් දෙනා යුද්ධයේ පරතරට ඉගෙනගත්ත සෙන්පතිය තුන් දෙනා. ඉතින් කොසල් රජු හරියට මේ ආහාරයට ලොල්කමක් දක්වපු කෙනෙක්. ආහාර අනුභව කරන්න ගියාම කොසල් රජු සීමාව දන්නේ සීමාව ඉක්මවා ආහාර අනුභව කරලා හරි අපහසුතාවයන්ට එතුමා පත් වෙලා තියෙනවා. අතීතයේ සමහර අය එහෙම අනුභව කරලා තියෙනවා ආහාර. අදත් අනුභව කරනවා. නමුත් මේ සඳහන් කරන තරම් ආහාර අනුභව කරනවා කියලා අපි තාම දැකලා නෑ වර්තමානයේ. අතීතයේ සඳහන් කරනවා සමහර අය ආහාර අනුභව කරනවා කියලා මේවා මේ සූත්‍රයෙන් සඳහන් කරන කරුණු. ආහාර අනුභව කරලා අනුභව කරලා නැගිට ගන්න බෑ. එතනම වැටෙනවා. ආහාර වළඳපු තැනම වැටිලා නිදා ගන්නවා. ඒ තරමට ආහාර අනුභව කරනවා. තව සමහර අය දැන් ආහාරයෙන් ආමාශය පිරීලා දැන් ආමාශය පිරීලා පිරීලා ආහාර මාර්ගයත් පිරීලා දැන් මේ ගාවට උගුරටත් පිරීලා තවත් අනුභව කරනවා දැන් උගුරෙන් ගෙලෙන්නේ නැති තරම් යන්තම් ගිලිලා නොගිලී තියෙනවා සඳහන් කරනවා එයත් නැගිට ගන්න බැරුව වැටෙනවා වැටිලා එයාට නිින්ද ගියහම කට ඇරෙනවා කොච්චර ආහාර අනුභව කරලාද කියනවනම් කපුටෝ ඇවිල්ලා එයාගේ නිකටේ වහලා දත්යන් දෙවහලා ඇතුලේ තියෙන බත් ඇට අරන් අනුභව කරනවා. ඒ තරම් ආහාර අනුභව කරලා. තව සමහර අය අනුභව කරලා තියෙන ප්‍රණීත ආහාර. Tamanට ලැබිලා තියෙන ආහාර ප්‍රමාණය එයාට අනුභව කරන්න බෑ. වැඩි. දැන් අර වගේ දැන් කටින් ගිලෙන්නේ නැහැ ආහාර. සඳහන් කරනවා එළියට ගිහිල්ලා උගුරට ඇඟිල්ල ගහලා වමන කරනවා. වමන කරලා ඇවිල්ලා ඉතුරු ටික ආපහු ආපහු අනුභව කරලා තිනවා පුදුමාකාර රස තෘෂ්ණාවක් තිබිලා තියෙනවා. ඉතින් මේ කරුණු පැහැදිලි කරලා කොසල් රජුරවන්ට මේ කාරණා දේශනා කරනවා. ඉතින් රජුරවන්ටත් එක දවසක් බුදු පියාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ හරියම නිදිමතයි. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහ අපිට කෙලින් ඉන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ. ඒ වෙලාවේ අහපුවාම කියනවා ස්වාමීනි මට ආහාර වළඳාම හරි අමාරුයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහරජේ හැමදාම අනුභව කරන ආහාර පිඟානෙන් අවසාන බත් කට අයින් කරන්න කියලා හැමදාම අවසාන කට අයින් කරනවා වෙනම ඇමති කෙනෙකුත් පත් කරනවා මොකද රජුරවන්ට මේක වළඳගෙන යන කරන්න අමතක වෙනවා. ඒ හින්දා අර ඇමති ළඟට වෙලා ඉඳගෙන අවසාන බත් පිඩුව ගන්නකොට රජතුමනි අවසාන එක කියලා මතක් කරනවා ඊට පස්සේ ඒක අයින් කරනවා. අයින් කරලා වෙනම කෙනෙක් ඒ බත් පිඩියේ තිබිච්ච බත් ඇට ගාන ගණන් කරනවා. ගණන් කරලා හෙට රජුරවන්ට කෑම වෙනකොට අර හාල් පංගුවෙන් අර බත් ඇට ගානට හාල් ඇට ගාන ගණන් කරලා අයින් කරනවා. එතකොට පහවදත් ආහාර ගන්නකොට පහවදත් අවසාන බත් පිඩිය කරනවා. ඒ ප්‍රමාණයට හාල් ඇට ප්‍රමාණයක් ඊළඟ දවසේ මෙහෙම අයින් කර කර අයින් කර කර රජුරවන්ට ආහාරය සපයනකොට ඔන්න රජුරු අද නම් ආහාර අනුභව කරලා මට කිසි අපහසුාවක් නැහැ කියන තැනට එනකන් මේ අයින් කිරීම කරනවා. එදා ඉඳලා රජුරුවන්ගේ ප්‍රමාණය ඒකයි. ඉතින් මෙතන තිබුණ රජුරුවන්ට භෝජනයේ මාත්‍රාඥතාවය හොයාගන්න බැරි වෙච්ච එකනේ. ඉතින් භෝජනයේ මාත්‍රාඥතාවය හොයාගන්න එක අපිටත් අපිටත් හරි වටිනවා අපිටත් තාමෝක හොයාගන්න බැරි වුණා. සමහර දවස් වලට කොහොමත් ආහාර වැඩි කියලා අපිම කියනවා. කෑම කාලා නැගිටලා කියනවා අද නම් ටිකක් කෑම ගත්තා වැඩි වගේ. එහෙනම් හරියටම හොයාගත්තා නම් එහෙම වැඩි වෙන්න බෑ. බුදු පියාණන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරනවා. ආහාරය වැඩි වෙච්ච කෙනාගේ අපි හිතනවා දැන් රසය වැඩි වෙච්ච නිසා සැපේ වැඩි වෙයි කියලා. හැබැයි ඉතින් සැපයක් නැති බව අපිටම තේරෙනවා. සැපේකුත් නැහැ. හැබැයි ඉතින් කොටසක් අනිත් පැත්තෙන් අනිත් පැත්තෙන් අඩු වෙනවා. ආහාර වැඩි වෙන්න වැඩි වෙන්න පුද්ගලයාගේ ආයුෂ අඩු වෙනවා. දැන් ඉතින් ආයුෂ අඩු වෙනවා කියලා කිව්වොත් අපි එක වේලෙන් හරින්න උත්සාහ දරයි. එහෙනම් ඊට වඩා මාත්‍රාඥතාවයේ තියෙන්නේ කොතනද කියලා හොයාගන්න උත්සාහ කරුවා නම් හරි වටිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආහාරයේ මාත්‍රය හොයාගන්න. ඒ මාත්‍රය හොයාගන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසාමයි. ආහාරයේ මාත්‍රය හොයාගන්න බැරුව ගියොත් ඒ පුද්ගලයාට කුසල් වඩන්නත් අපහසු වෙනවා. ඒ කුස පිරිච්චාම මුකුත් කරගන්න බෑනේ. ඒ හින්දා කුසල් වඩන්න බෑ. කුසල් වඩන්න බැරි එයා බොහොම කම්මැලි ස්වභාවයෙන් ඉන්නේ ආහාර වළඳලා. ඒක පුරුදු වුණාට පස්සේ ඒ විදිහටම ඕනේ. නමුත් වළඳහම මාරුයි. ඊට පස්සේ ඉතින් කිසිම කුසලයක් නොකර ඉඳලා එයා සංසාරේ වඩලා තියෙනවා. ඒ කියන්නේ ආයෙත් එයා මාතෘ ගර්භයක උපදිනවා. නැත්තම් සංසාරේ කොහේ හරි ආයෙ උපදිනවා. මේ සංසාරෙන් මෙතරින් එතරට යන වැඩ පිළිවෙල දිනු කරන්න යාට බැරුව යන නිසා මේ ආහාරය අපට හිත කරයි වගේම අහිත කරයි. භාග්‍යතුන් වහන්සේ අන්න ඒ නිසා තමයි සූත්‍ර ගණනාවක විශේෂයෙන් කීටාගිරි සූත්‍රයේ ඇතුළු සූත්‍ර ගණනාවකම බුදු පියාණන් වහන්සේ ආහාරය පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ආහාරයේ මාත්‍රය හොයන පුජ්‍යලයා තමන්ගේ සුවය සඳහා කටයුතු කරනවා. එහෙනම් මාත්‍රය හොඳට දැනගන්න කියලා රජුරවන්ට මේ කාරණා ටික තථාගතයන් වහන්සේ අවධාරණය කරලා තමයි මේ ගාථාව දේශනා කරන්නේ ආෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාසා පරමාඥාති නිබ්බාණං පරමං සුඛං මේ ගාථා රත්නය මං හිතන්නේ අපි හැමෝටම වාගේ හොඳට පාඩම් ආරෝග්‍ය පරමාලාභ අපි උක වරද්දනවා අපි කියන්නේ ආරෝග්‍යා පරමාලාභා කියලා ආරෝග්‍යා වුණොත් වර්ණගීම වැරදි ඒක ආරෝග්‍ය කියන තැන නතර කරගන්න ඕනේ ආරෝග්‍ය පරමාලාභා මොකද්ද මේ ආරෝග්‍ය කියලා කියන්නේ කොහෙද මේ ආරෝග්‍ය කියන එක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රෝගය ආෝග්‍ය ලබන්න නම් රෝගය දැනගන්න ඕනේ. එහෙනම් මොකද්ද රෝගය? බුදු පියාණන් වහන්සේ නම් විවිධ රෝග පිළිබඳව දේශනා කළා. අපි සාමාන්‍යයෙන් රෝග කියලා හිතන්නේ මේ කයට හැදෙන සෙම්ප්‍රේසියාවක්, උණක්, කැස්සක් මේ වගේ දේවල් අපි හිතන්නේ තමයි රෝගය. ඊට වඩා මේ කෙලෙස් නිසා ඇතිවෙන රෝග හරියට තියෙනවා. කෙලෙස් වලින් උපදින රෝග. මේ සියලු දේවල් බුදු පියාණන් වහන්සේ රෝග හැටියට දේශනා කළා. මාගන්ධිය කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේත් එක්ක සාකච්ඡාවක් ලාවේ මේ ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේක නෙමෙයි. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ටං ගිකෝච මග්ගානං කේමං අමත ගාමිනං කියන දේශනාව භාග්‍යතුන් හසරනවා. මේ ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං කියනකොට මාගන්දී කියනවා ස්වාමීන් ආශ්චර්යයි. ඔය මුල් පද දෙක අපේ සූත්‍රවල තියෙනවා. මොනවද මේ මුල් පද දෙක අපේ සූත්‍රවල තියෙන්නේ? මෙයා කියනවා ඔය මුල් පද දෙකට අනුව ඔබ වහන්සේ මමයි සමානයි. මොකද ඕක අපේ සූත්‍රවල එනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මෙයාට කියනවා එහෙනම් මාගන්දිය මට පෙන්වන්න ඒ ආරෝග්‍ය. ඔබ ගාව තියෙන ඒ ආරෝග්‍ය මට පෙන්වන්න. මාගන්දිය මොකද පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේට? එයාගේ එක උරපත්තක් අතගාලා උරපත්තයි ඒ පැත්තේ අතයි අතගාලා දිගහැරලා පෙන්නනවා ස්වාමීනි මේ තමයි ආරෝග්‍ය. මේ තමයි මගේ නිරෝගී බව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙයාට පැහැදිලි කරනවා මාගන්ධිය ඔබ මට පෙන්වුවේ ලෙඩක්මයි ආරෝග්‍ය කියලා මට පෙන්වුවේ ලෙඩක්මයි ඔබ මට පෙන්වුවේ ඔබ මට පෙන්වුවේ සරව පිරිච්ච gediyak ආරෝග්‍ය කියලා පෙන්වුවේ ඔය කයේ කොහෙද මාගන්ධිය නිරෝගී බව තියෙන්නේ ගණ්ඩ භූතෝ වන භූතෝ භාග්‍යතුන් හස පැහැදිලි කරනවා ගණ්ඩ භූතෝ මේ ශරීරයේ එන්න පුළුවන් හරියට. දැන් මේ නිරෝගී කියලා පෙන්වන ශරීරේ ගෙඩි හැදෙන්න පුළුවන්. සමහර ගෙඩි උඩට මතුවෙනවා. සමහර ගෙඩි යටට නෙරා යනවා. එතකොට මතු පිට වලක් හැදෙනවා. ගෙඩිය උඩට නෙරාවොත් මතු පිට කන්දක් වගේ පේනවා. කෙසේ වෙතත් උඩට නෙරාවත් යටට නෙරා ගියත් ගෙඩිය ඇතුලේ තියෙන අපවිත්‍ර ලේ සහ සරව. ලේ තමයි සරව බවට පත්තුනේ අපවිත්‍ර ලේ සහ සැරව. ඊටාම දුගඳ සහිතයි. එහෙමනම් නිරන්තරයෙන් gedhi හටගන්න ඉඩ තියෙන මේ කය ඔබ මට පෙන්නනවා මේක තමයි ඒ ආරෝග්‍ය කියලා. වන භූතෝ මේ මුළු ශරීරයම තුවාලයක්. ඒක මහා තුවාලයක්. සනීප කරන්න බැරි තුවාලයක්. වන භූතෝ සමහර වෙලාවට සඳහන් කරනවා මේ කය හරියට උල් වලින් ඇන්න වගේ රිදෙන්න පටන් ගන්න කාලයක් තියෙනවා. තරුණ වයස නම් ඒකේ තරම්ම නොදැනුණාට වයසට යන්න යන්න අපේ දෙමව්පියෝ හරියට කියනවා ඉටුවෙන් අයින්නවා වගේ, අයින්නවා වගේ මේ විවිධ දේවල් කියනවා. මේ උල් වලින් ඇන්න වගේ හරි වේදනාවක් මේ වගේ වේදනා ගණනාවක් භාග්‍යතුන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා. මේ සියල්ලෙන් නිදහස් වෙන්න පුළුවන් වුණා නම් තමයි සැබෑ වූ ආෝග්‍යය. හැබැයි ඉතින් නිරෝගී නිරෝගීකම ලැබෙනවා නම් අපි ඒ නිරෝගීකම වෙනුවෙන් නොකරන දෙයක් තියනවද? නොකරන දෙයක් නැහැ. තම තමන්ගේ ධන සම්පත්වල ප්‍රමාණයට අපි ඒ රෝගයට වියදම් කරනවා. අපේ පුළුවන් හැටියට අපි ඒකට වියදම් කරන්නේ. කායිහලතක කැක්කුමක් හැදිලා අපි දත ගලවන්න යනවා ස්පිරිතාලෙට. ඒ මගේ ප්‍රමාණය නමුත් ඊට වඩා ටිකක් ධන සම්පත් තියෙන කෙනෙකුට දත කැක්කුම හැදුනොත් එයා පොදු ස්පිරිතාලයට ගිහිල්ලා දත ගලවන්නේ නැහැ. පොදු රෝහලෙන් ගලවන්නේ නැහැ. එයා වෙනත් ගෙවන තැනකට ගිහිල්ලා විශේෂයෙන් මුදලක් ගෙවලා දත ගලවනවා. ඊටත් වඩා තව ටිකක් මිල මුදල් තියෙන කෙනා දත ගලවන්න යන්නේ ඊට වඩා මුදල් ගෙවලා පුද්ගලික රෝහලකට ගිහිල්ලා එයා දත ගලව ගන්නවා. නමුත් තුන් දෙනාටම තියෙන එකම ලෙඩේ. නමුත් තම තමන්ගේ ප්‍රමාණයට අනුව මේ රෝගයට වටිනාකමක් දෙන්න බෑ. හිසේ රදී තියෙන කෙනා එක්කෙනෙක් පැනඩෝල් පාවිච්චි කරනවා, තව කෙනෙක් ඊට ඉහළ දෙයක්, තව කෙනෙක් ඊට ඉහළ දෙයක්. ඉතින් එතකොට රෝගයට වටිනාකමක් දෙන්න බෑ නේ රෝගයට. කොතනද රෝගේ වටිනාකම තියෙන්නේ? ඉතින් ඒ වගේ මේ හැදෙන සියලුම රෝග භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කෙනෙකුට කවුරු හරි කීවොත් ඔබට හැදිලා තියෙන පිළිකාව මම සනീപ කරනවා හැබැයි මෙතෙක් ඔබ සොයා සපයාගත්ත සියලුම ධනස්කන්ධය මට ඕනේ. නමුත් මට අර ධනෙ වටිනවද? වටින්නේ අපේ දරුවෙක් අසනීප වෙලා කවුරු හරි කියනවා සනීප කරනවා. හැබැයි ඕගොල්ලෝ හොයාගෙන තියෙන සියලු ශේෂත මට ඕනේ. කල්පනා කරනවා අපට අපට ආය ධනෙ උපයන්න පුළුවන්. නමුත් දරුවා සනීප කරන එක ඊට වඩා වටින් නිසා ඒ සියලුම ධනය ඔහුට දෙන්න කැමති දරුවා සනීප කරනවන් නම් එහෙමනම් ඒ සියලු දේට වඩා ආරෝග්‍ය කියන එක වටින නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළා ආරෝග්‍ය පරමා ලාභා කියලා. ඒ සාමාන්‍යයෙන් අපි දකින මෙලව. ඊළඟට කෙලෙස් නිසා හටගත් රෝග තියෙනවා. රාගය නිසා, ద్వේෂය නිසා, මෝහය නිසා හටගත් රෝග තියෙනවා. ඒ රෝග සනීප කරන්න පුළුවන් වෙන්නේ මොනවා නිසාද? ඒ රෝග වලට බෙහෙත් කරන්න වෙන්නේ ධර්මයෙන්. සල්ල කියන සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා මනාව ධර්ම ශ්‍රවණය කරලා හොඳට ධර්මය දන්න කෙනාට වයසට යනකොට එක ලෙඩක් හැදෙනවා. නැත්නම් ලෙඩ වෙච්චාම එයාට තියෙන එක ලෙඩයි. හැබැයි හොඳට බණ අහලා නැති කෙනාට බණ අහලා නැති කෙනාට ලෙඩ දෙකක් හැදෙනවා. එයාට උල් දෙකක් ඇනෙනවා. සල්ල කියන්නේ උලට. එයාට උල් දෙකක් ඇනෙනවා බණ අහලා නැති කෙනාට. හොඳට බණ අහලා ප්‍රගුණ කරලා ඉන්න එක උලයි ඇයෙන්නේ. මොකද්ද මේ උල් දෙක? ධර්ම ශ්‍රවණය කරලා මේ ජීවිතය පිළිබඳව මේ කය පිළිබඳව මන අවබෝධයක් ලබා ගත්තේ නැති කෙනා. අසනීපයක් ඇති වෙච්චාම එයාගේ හිතේ වේදනාවකුත් තියෙනවා. කයේ වේදනාවකුත් තියෙනවා. හිතේ වේදනාව නිසා කයේ වේදනාව සමහරට එයාගේ වැඩි වෙනවා. එයා සමහරලාට කල්පනා කරනවා මටමමයි වෙන්නේ මේ වාගේ අසනීප ඇයි මටම හැදෙන්නේ කියලා කල්පනා කරනවා සමහරලාට හිතන මෙච්චර අපරාධ කර කර ජීවත් වෙන අය ඕන තරම් නිදහසේ ඉන්න හොඳට මෙහෙම ජීවත් වෙන අපටම ඇයි මෙහෙම වෙන්නේ එහෙමත් හිතෙනවා දැන් එතකොට එයාගේ කය විතරක් නෙමෙයි ලෙඩ වෙලා තියෙන්නේ හිතත් ලෙඩ වෙලා මේ තමයි උල් දෙක හැබැයි මනාව ජීවිතය පිළිබඳව අවබෝධ කරගත්ත කෙනා එයා කවදාවත් හිත ලෙඩ කරගන්නේ කය ලෙඩ වෙලා තියෙනවා, කයේ වේදනාව තියෙනවා. නමුත් එයාට ඇනිලා තියෙන එක උලයි ඒක කයට ඇනිච්ච උල විතරයි. හිත ලෙඩ නෑ. එයාගේ හිතෙන් දන්නවා මේක තමයි සංසාරේ හැටි. මේක තමයි මේ උපාදානස්කන්ධේ හැටි. ඒ නිසයි තථාගතයන් වහන්සේ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනා කොට වදාළේ. කියන කාරණාව අවබෝධ කරලා එයාගේ හිත ධර්මානුකූලව සනසගන්න එයා වෑයම් කරනවා. ඉතින් ධර්මය අහලා අවබෝධයක් නැති කෙනාට ගතයි සිතයි රිදෙනවා. නමුත් මනාව අහපු කෙනා සිතින් නිරෝගී, කයින් රෝගී බවට පත් වෙනවා. ඉතින් මේ ආරෝග්‍ය කියන වචනේ මේ කෙටි කාලයක් තුල පැහැදිලි කරලා ඉවර කරන්න බැරි මේ ලෞකික ලෝකෝත්තර දෙපැත්තෙන්ම පැහැදිලි කරන්න ඕන වචනයක්. දෙවෙනි කාරණාව සන්තුට්ටි පරමන් ධනං සතුට සතුට තමයි පරම ධනය එහෙමනම් අපට සතුට තියෙනවද කොතනද සතුට තියෙන්නේ කියන එක හොයන්න ඕනේ සතුට නැත්තේයි සතුට නැත්තේ මදිකම නිසා ඇති වුණා නම් නේ සතුට තියෙන්නේ නමුත් අපිට ඇති වෙලා තියෙනවද කියන තැනනේ හොයාගන්න අමාරුයි ඉතින් මදිකම නිසා අපිට සතුට කියන එක අපෙන් ඈත් වෙලා ගිහිල්ලා. කෙනෙකුට දවල් තිස්සෙම වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා ඇවිල්ලා හැන්දෑවට හොඳට විවේක අරගෙන නිදාගන්න තිබුණොත් එයාට තියෙන හොඳ සතුටක්. නමුත් එයාට තියෙන මදිකම නිසා එයාට කරන රැකියාවකුත් කරනවා දවල්ට කරන රැකියාවකුත් කරනවා. රැයට ගිහිල්ලා මුරකාර සේවයක් හරි කරනවා. දවල්ට තවත් කොහේ හරි ආයතනයක හරි සේවය කරනවා. මදිකම නිසා නෑ දුක් විඳින්නේ. මදිකම නිසා යා රාත්‍රියත් ඒකට යොදලා තියෙනවා. එහෙමනම් සතුට නෑ. සමහරලාට කෙනෙක් එක උපාධියක් පාස් කරලා එයාට රැකියාවක් ලැබෙනවා. නමුත් එයා කල්පනා කරනවා තව තව උපාධි කීපයක් පාස් කරලා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම තානාන්තර වලට ගියොත් මට මීට වඩා ලබන්න පුළුවන්. ඒ නිසා එයා තව තව උපාධි පාස් කරගන්න තව තව තානාන්තර ලබන්නේ වෙහෙසමින් මහන්සි වෙමින් කටයුතු කරනවා. නමුත් ඉහළට ඉහළට යන්න ඕනේ ඇයි? මේ මේ උපාදී අරගෙන මේ ලැබෙන රැකියාවෙන් මට ලැබෙන ප්‍රමාණය මට ලැබෙන ප්‍රමාණය මදි. ඒ නිසායි මේ කටයුතු කරන්නේ. ඊට අමතරව සමහරලාවට අපි ඊට අමතරව තව තවත් බොහෝ කටයුතු සිද්ධ කරනවා. ආයතා ක්‍රම වලින් මිල මුදල් හරි හම්බ කරන වැඩ ඉක්මනට පෝසත් වෙන්න අපි හරියට හොයනවා. අන්තර්ජාලය හරහා මුදල් හොයන ක්‍රම සමහර අය මේ මත් කුඩු මද්ද්‍රව්‍ය විකුණලා මුදල් හොයන ක්‍රම අනෙක් රැකියාව කරන ගමන් ඒ වගේ දේවලුත් කරනවා මේ වගේ ධනෙ උපයන විවිධ ක්‍රම තව පාවිච්චි කරනවා මදිකම නිසා එහෙමනම් කවදාවත් මේ පුද්ගලයාට තාම සතුට හම්බ වෙලාද තාම සතුට හම්බ වෙලා නැහැ එයාට එහෙමනම් එයාට සතුට ලැබෙන සීම කොතනද තියෙන්නේ ඉතින් තමන්ගේ සෑහීමේ ප්‍රමාණය තමන්ම තමයි හොයාගන්න වෙන්නේ. හරියට මේක හොයාගෙන මට මේ ප්‍රමාණවත් කියලා තීරණය කරන්න පුළුවන් වුණා නම් අන්න ඔහුට සතුට ඔහුට සතුට ලැබෙනවා. සන්තුට්ටි පරමං ධනං ඉහළම ධනය ඔහුට ලැබෙනවා. ඉතින් මානසික ධනය මානසික සතුට කායික සතුට කියලා දෙකක් තියෙනවා. වෙයි කායික සතුටට වඩා මානසික සතුට හරි වටිනවා. එහෙනම් මානසික සතුට වෙනුවෙන් ලෝකෝත්තර ගමනක් යන්න සිද්ධ වෙනවා එදාට විතරයි මානසික සතුට හම්බ වෙන්නේ. තුන්වෙනි කාරණාව විශ්වාසා පරමා ඥාති පරම ඥාතියා තමයි විශ්වාසය කියලා කියන්නේ. ඉතින් කවුද මේ කොතනද මේ විශ්වාසය කියන සීමාව? නැත්තම් ඥාතියා කවුද? මේ ලෝකේ බොහෝ අයට ඥාතීන් නැහැ. අපේ අය පිළිගන්නවාද ඒක? බොහෝ අයට ඥාතීන් නැහැ. අපි කතා කරන ඥාතීන් ඕන තරම් ඉන්නවා. ඒ වුණාට මෙතන සඳහන් කරන්නේ ඥාතියා කියන විශ්වාසයටනේ. Tamange gedara මේෂ උඩ අපි රත්තරන් මාලයක් තියලා. දවසේ කටයුතු කරලා ඉවර වෙලා බලනකොට මාලේ නැහැ. එක්ක තමන්ම අරන් තියලා මතක නැහැ. දැන් මාළේ හොයනවා හැමතැනම. අපිට එහෙම වෙනවනේ ඕන තරම්. අද දවසේම ගෙදර කවුරුවත් ආවේ නැහැ. ඇවිල්ලා ගියා. අපි ගියමු තාත්තා ටිකක් සූරාවටත් ලෝල් කෙනෙක්. හොයලා හොයලා බැරි මෙතන තාත්තා ගැන සැක හිතෙන්නේ නැද්ද? තාත්තා මාළේ ගන්න ඇති. දැන් ඒක තාත්තා ඥාතියාද? නැහැනේ. තාත්තා විශ්වාස නැහැ. අම්ම ගැන සැක හිතෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ තණ්හාවේ සීමාව ඉහළ යනකොට අම්මා තාත්තා වුණත් සීමාවක් වෙන්නේ නැහැ. එහෙනම් අම්මා ගැන සැක හිතුණා නම් ජීවිතේ දුන්න අම්මවත් ඥාතිය නෙමෙයි. ටිකක් වැඩිමහල් වයසට ආපු දුවෙක් පුතෙක් ඉන්නවා. දරුවා ගැන සැක හිතෙන්නත් පුළුවන්. මේ කොල්ලා ගත්තද මේ ළමයා මේක ගත්තද කියලා. එහෙනම් දරුවා ඥාතිය වෙලත් නැහැ. තව ටිකක් ඕක කල්පනා කර කර යනකොට මහත්ය ගැන සැක හිතෙන්නත් පුළුවන්. මහත්යවත් ගත්තද මේක? නැත්නම් නෝනවත් ගත්තද මේක? එහෙම සැක හිතෙන්නේ නැද්ද? සැක හිතෙනවා. එහෙනම් තාම තාම ඥාතියෙක් නෑ අම්මා නෑ තාත්තා නෑ සහෝදරයා නෑ දරුවා නෑ ස්වාමියා නෑ බිරිඳ නෑ කවුරුවත් විශ්වාස නෑ කියලා කියන්නේ තාම මට ඥාතියෙක් හම්බෙලා ඥාතියෙක් හම්බ වෙලා නෑ හැබැයි ওই ඥාතියා ඉන්න පුළුවන් මේ කතා කරපු කවුරුවත් ගාව නෙමේ වෙන තැනක. අපි සමහර වෙලාවට කතා කරන ගමන් කියනවා මට මේ ලෝකේ කවුරු විශ්වාස නැතත් අහවලා නම් විශ්වාසයි. අපි සමහර වෙලාවට එහෙම කියන්නේ නැද්ද? එහෙනම් විශ්වාසයේ තිබුණා නම් අන්න ඥාතියා. එතන මගේ පවුලේ කවුරුවත් නැහැ. කෙසේ වෙතත් ඥාතියා බවට පත් වෙන්නේ මෙන්න මේ විශ්වාසවන්තයා කියලා සඳහන් කරනවා මේ තමා ඥාතියා. එහෙමනම් ඥාතීන් හොයනවා කියන එක හරි හරි අමාරු වැඩක්. අවසාන කාරණාව නිබ්බාණං පරමං සුඛං. මේ ලෝකයේ තියෙන පරම සුවය නිවනයි. දැන් ඒක අපි පිළිගන්නවා. ඒ වුණාට සුවයට යමු කියලා කිව්වොත් අපි යන්න ලැස්තිද කියලා හදවතින්ම අහලා බලන්නකෝ දැන්. දැන් බණ අහලා යන ගමන් කවුරු හරි කියනවා යන්නිවන්. නිවනට යමු යනවද කවුරුවත් එහෙම වුණොත් නෑ මට තව කරන්න බොහෝ වැඩ තියෙනවා බිරිඳට කියලා එන්න ඕනේ දරුවන්ට කියලා එන්න ඕනේ මහත්යට කියන්න ඕනේ රස්සාවෙන් අස් වෙන්න ඕනේ මේ මහා ප්‍රශ්න ගොඩක් තියෙනවා නිවනට යන් කීවට එහෙමනම් අපි මේ නිවන් දකිත්වා කියලා කියනකොට සාදු කියලා කීවට තව තියෙන්නේ සමහරලාට ආත්මවංචාවක් විතරයි එන්න කීවොත් යන්න කල්පනාවක් නැහැ මහා පුදුම ශ්‍රද්ධාවක් අපි ගාව අපි ගාව නැහැ. මහා කප්පින රජුරු මහා කප්පින රජුරවන්ට මගදී හම්බ වෙන වෙලෙන්ද කියනවා බුදුන් ලෝකේ පහළ වෙලා. දහම් ලෝකේ පහළ වෙලා. සංගුන් ලෝකේ පහළ වෙලා. බුදුන් පහළ වෙලා කියනකොට කහවණු ලක්ෂයයි, දහම් පහළ වෙලා කියනකොට කහවණු ලක්ෂයයි, සංගුන් පහළ වෙලා කියනකොට ලක්ෂයයි. ඇතාගේ පිටේ ඉඳලම ලෙහෙල අශ්වයාගේ පිටේ ඉඳලා ලෙහෙල ගන්නවා නලල්පටිය. අරගෙන හසුන්පතක් ලියනවා අනුජ දේවියට හසුන්පත ලියලා කියනවා දේවිය මේ හසුන්පත අරගෙන එන අයට මේ සඳහන් කරලා තියෙන මුදල දෙන්න. හැබැයි මම ආයෙ ඔබ බලන්නවත් රාජ්‍ය බලන්නවත් රජසප විඳින්නවත් මාලිගාවට එන්නේ මම හොයපු දේ හම්බ වුණා. තුනුරුවන් ලෝකෙ පහළ වෙලා මම තුනුරුවන් හොයාගෙන යනවා. මග තුනුරුවන් හම්බ වුණා අත්හැරියා සියලු දේ. අනුජ කියලා කියන්නේ රත්තරන් පාට දිලිසෙන කයක් තියෙන තරුණියක්. ඇය අතහැරියා රාජ්‍ය අතහැරියා රජසභා අතහැරියා. ඒ තමයි අත්හැරීම. ඉතින් රජුරුවත් එක්ක ඇමතිවරු 1000ක් ඉන්නවා 1000මත් අතහරිනවා. අනෝජ දේවිය ගාවට ගිහිල්ලා අරගොල්ල ලියුම දුන්නාම අනෝජ දේවිය අහනවා ලක්ෂ 3ක් කියලා කියන ලොකු මුදලක්. මගේ ස්වාමියාට ඕගොල්ලෝ මොනවද දුන්න හින්දාද මෙච්චර ගෙවන්නේ කිව්වේ. මහදේවිය අපි නම් දීපු දෙයක් නැහැ. බුදුන් පහළ වුණා කියනකොට ලක්ෂ 3ක් අනුමත කළා. දහම් සගුන් පහළ වුණා කියනකොටත් ලක්ෂ 3 3 අනුමත කළා. ඒ මුදල ඉල්ලගන්නයි අපි ආවේ. අනෝජ දේවිය කියනවා බුදුන් පහළ වුණා කියලා ලෝකෙ කීවනම් මගේ ස්වාමියා ඕගොල්ලන්ට සැලකුවා මදි. අනෝජ දේවිය දෙනවා බුදුන් පහළ වුණා කියහම ලක්ෂ 3යි. දාම් පහළ වුණා කියහම ලක්ෂ 3යි. සඟුන් පහළ වුණා කියහම ලක්ෂ 3යි. රජ්ජුරුව අනුමත කරපු ලක්ෂ 3යි ලක්ෂ 12ක් දීලා අනෝජ දේවියත් පිටත් වෙන දකින්න යන්න. ඉතින් එහෙම ශ්‍රද්ධාවක් තිබ්බොත් තමයි මේ නිවනට යන්න පුළුවන්කම තියෙන්නේ. මොනවා කියවත් අපිට හිතෙනවා නිවන් දැක්කා කියලා කියන්නේ ආයෙ උපදින්න නැත්තම් ඒක ශූන්‍යතාවයක්. ඒ ශූන්‍යතාවයට යන්න නම් අපි කොහොමත් කැමති නෑ මේ ලෝකෙ ඉපදිලා මොන දුක්ඛන්දරාවල් වින්දත් ශූන්‍යතාවයකට යන්න කැමති නෑ. හැබැයි මේ නිවන කියන තැන මේ නාම රූප දෙක ශූන්‍යයි. ස්කන්ධ පංචකය ශූන්‍යයි. නාම රූප සහ ස්කන්ධ පංචකය නැහැ. නමුත් ශූන්‍ය තැනක සැප තියෙනවද? හිතලා බලන්නකෝ. ශූන්‍ය තැනක ශූන්‍යත්වය කියලා කියන්නේ හිස් අවකාශය. එතන සැප නැහැනේ. එහෙනම් ශූන්‍ය තැනක සැප නැහැ. එහෙමනම් කොහොමද නිවන පරම සෝය වෙන්නේ? නැ පරම ශූන්‍ය භාවය කියලා සඳහන් කරන්න ඉපයි. රජවරු රජකම අතහැරියා. ශක්විති රජකම රජවරු ශක්විති රජකම අතහැරියා. දෙවිවරු දිව්‍යාත්මෙන් අතහැරියා. බ්‍රහ්ම රාජයෝ බ්‍රහ්ම ලෝකෙන් මිදුණා. කොහෙ යන්නේද? නිවනට යන්න. සැප නැත්තම් මේ අසීමාන්තික දිව්‍ය සැප, මානුෂික සැප අතහැරීද නිවන සැප නැත්තම්. එහෙනම් අපි මෙතෙක් කල් හිතාගෙන හිටපු නිවනට වඩා නිවන් සැපය නිවන් සැපේ වෙනස්. ශූන්‍යතාවයක් තියෙනවා නම් මුලින් කිව්වා වගේ සැපයක් සැපයක් නෑ. එහෙමනම් නිවන් ගිහිල්ලා බලන්න ඕන ඒකේ සැප කොහොමද කියලා. මේ නිවනට නොගිය අපිනේ මේ සැප එහෙම මෙහෙන් වර්ණනා කර කර කැමැත්තයි අකමැත්තයි ඇති කරන්නේ. නමුත් මේක පරම සුඛයයි කියලා දේශනා කොට වදාළේ නිවන් දැක්ක අති උත්තමයන් වහන්සේලා අපි නෙමේ. නිවන් දැකපු අය නිවනට ගියපු අයයි මේ දේශනාව කරන්නේ. එහෙනම් උන්වහන්සේලා දේශනා කරනවා නම් මේ නිවන කියන්නේ පරම සුවයයි. අපිට ඒක පිළිගන්න වෙනවා අපි හිතන සුවයක් නෙමෙයි නිවනේ තියෙන්නේ. අපිව නිවන් දක්කන්න අපේ බෝසතාණන් වහන්සේ මහා පාසංක 20යි ලක්ෂ එකක් සංසාරේ දුක් විඳනනම් උන්වහන්සේ දුක් විඳි අපි මේ හිස් ශූන්‍ය තැනකට ගෙනියන්නද නෑ මේ ලෝකේ තියෙන ඉහළම තැනට ගෙනියන්නයි දුක් විඳි. එහෙනම් ලෝකේ තියෙන පරම සැපේ නිවනයි. ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා අපි කල්පනා කරමු මේ මේ ගාථාව තුළ භාග්‍යතුන් වහන්සේ අපේ ජීවිතයට වටිනා කරුණු ගණනාවක් අවධාරණය කරනවා. ඒ නිසා ආෝග්‍ය නිරෝගී බව කායික මානසික නිරෝගී බව ඇති කරගන්නේ කොහොමද ඒකම කොතනද තියෙන්නේ? සතුට කොහොමද ලබන්නේ? සතුට කොහෙන්ද ලබන්න පුළුවන්? ඥාතියා කවුද? මට ඥාතින් ඉන්නවද? පරම සුවය සොයාගෙන යන්න මට ශක්තිය තියෙනවද? එහෙමනම් මේ ජීවිතෙන් වහ වහ ඒ සුවය හොයන්නත් අවශ්‍යයි සතර පායාදී දුක් පිළිබඳව දැනගෙන දුකෙන් අත මිදෙන්න ඕන නම් හැබැයි ආහාරය කියන ධර්මතාවට වෙලා නැතු වෙලා හිටියොත් අපිට අපිට සිද්ධ වෙනවා ඒක තව ඈත් කරගන්න. එකක් ආහාර වැඩිවීම නිසා ලෙඩ වෙනවා. අනික ආහාර වැඩිවීම නිසා ශරීර සැපය අඩු වෙලා යනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දෙවේලක් තුන් වේල තහනම් කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ යැපෙන්නේ එක වේලෙන්. ආහාරය අපේ ශරීරයේ පවත්වගෙන යන්න උදව් කරනවා වගේම ආරක්ෂා කරන්න තියෙන සීලයට හරස් වෙනවා. අටසිල් සමාදන් වෙන කෙනෙක් අද උදේ සිල් අරගෙන හවස සිල් පවාරණය කරලා ගෙදර ගිහිල්ලා ආහාර ගන්නවා කියලා තීරණය කළොත් වේරමණී කියන කොටස නැතුව යන නිසා එයා අටසිල් වෙනුවට සිල් පද හතයි අරන් තින්නේ. විකාල භෝජන සිල් පදේ සමාදන් වෙන්නේ නැහැ. මොකද අත්හැරලා නැහැනේ. අත්හැරලා නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. හවස ගිහිල්ලා ගන්න බලාගෙන ඇවිල්ලා ඉන්නේ. නැති උදේටත් අනුභව කරලා දවල්ටත් අනුභව කළා. ඉතින් අතරතුර ඕනේ නැහැනේ හවසට ගිහිල්ලා අනුභව කරනවනේ. එතකොට එතන වේරමණියක් එතන නෑ එහෙනම් රැට සිල් ගන්න පුළුවන් නේ. රැට කෑම කාලා හතට විතර කෑම කාලා අටට විතර සිල් ගන්නවා. පහුවදා උදේත් කෑම කනවා පහුවදා දවල්ුත් කෑම කනවා හැන්දෑවේ සිල් මුදනවා. ඉතින් දවස සම්පූර්ණයි කියලා එහෙම හදන්න පුළුවන් නම් හරි ලේසි. හැබැයි මේ ගමන එහෙම යන්න එහෙම යන්න ඒ නිසා මේ කරුණු ටික ජීවිතයට එකතු කරගෙන මනා ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න ලබාගත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව පෝෂණය කරන්න මේ පින්නතුන්ට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය නොම්බර 140න් A උඩුමුල්ල පාදුක්ක ලිපිනේ පදිංචි සුසිලා විතානගේ බිරිඳ සුසන්ත කුමාර පුතා සමුද්‍රා කුමාරී දියණිය චමනි ඉරේෂා ලේලිය සහ දෙහාන් දවසත් හරිද දෙහාන් දම්සක් මුණුබුරු විසින් මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අතර උතුම් අරමුණු කීපයක් සඳහන් කරනවා මියගිය 31 වෙනි දිට මියගොස් වසරක් ගත වෙන විශ්‍රාමික විදුලි අධිකාරී වරයෙකු ලෙස සේවය කළ එල්.ඩී. ලයනල් පියාණන්ට මෙම ධර්ම දේශනාවේ ආනිසංස බලයෙන් ගෞතම බුද්ධ ශාසනයේදීම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා කියලා ආශිර්වාද කරනවා ඊට අමතරව නැසී ගිය ධර්මදාස ලියන ආරච්චි සීයා W පබ්ලිසිඤ්ඤෝ සීයා UD මේරිනෝනා ආච්චි අම්මා AW මිසිනෝනා ආච්චි අම්මා යන අය ඇතුළු පින් බලාපොරොත්තුෙන් සිටින්නා වූ පින් බලාපොරොත්තුෙන් සිටින්නා වූ නොව් සියලුම මියගිය ඥාති මිත්‍රාදීන්ට ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාගේ නම් සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරනවා ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා මෙම ධර්ම දේශනාව දේශනයට සහභාගී වූ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සුජීවත්ව වාසය කරන සියලු දෙනාටත් දේශනයට සවන් දුන්නා වූ සියලු දෙනාටත් ආධාර උපකාර කළ සියලු දෙනාටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් බෞද්ධ මාධ්‍යජාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය සරයි දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත්, කල්යාණ මිත්‍රයාණන් වහන්සේලා ඇතුළු ධර්ම දේශකයාණන් වහන්සේටත් කායික මානසික නිදුක් නිරෝගී බව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර ගෞතම බුද්ධ ශාසනයේම ඉක්මන් භවයකදී ආර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහා රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව අපවත් වී වදාළ ත්‍රිනික ආයක මහා සංඝ රත්නයටත් රටජාතිය වෙනුවෙන් දීපිදුව සියලුම රණවිරුවන්ටත් බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා කටයුතු කළා වූ සියලු දෙනාටමත් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින් අනුමෝදන් කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රේ ආශිර්වාදය ලැබේවා සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට කුසල් සහ තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝකාසනං දේවෝ අස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාධු සාධු සාධු පින්වත්නි බෞද්ධ රූපවාහිනියේ සවස් යාමේ සජීවීව පටිගත කළ සූත්‍ර සද්ධර්ම දේශනාව තමයි එලෙසින් නිමාවටපත් වූයේ අපි මෙතෙන් සිට ආරාධනා කරනවා අද තුන් පින්කමේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන පින්වත් පිරිසට ගෞරවනීය දේශකයන්න් වහන්සේ නිසා පරිශකාර පූජා කරන ලෙසට පින්වත්නි ඔබ අප කෙරෙහි මෙත් සිතින් යුක්තව බෞද්ධ ආරූපවාහිනී ධම්සභා මණ්ඩපයේට වැඩම කොට ඒ උතුම් සූත්‍ර සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කෝර්ලයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින්ද්‍රණන් වහන්සේ අපි දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාධු සාධු සාධු පින්වත්නි අද දින මේ සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කළ පින්වත් පිරිස වන්නේ පාදුක්ක උඩුමුල්ල අංක 140 දරණ ලිපිණේ පදිංචි සුසිලා විතානගේ මහත්මිය සහ සුසාන්ත කුමාර පුතණුවන් සමුද්‍රා කුමාරි දියණිය චමනි ඉරේෂා ලේලිය සහ දෙහාන් දම්සක් මුණුපුරා යන පින්වත් පිරිස ඒ සියලු දෙනාටත් මේ පින්කමේ අනන්ත වූ ආශිර්වාද බලෙන් සිතක් ශාන්තියක් යහපතක් උදා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සදාතු පින්වත්නි මෙවැනි උතුම් සද්ධර්ම දේශනාවක සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අමතන්න කාර්යාලය වේලාවන්හිදී 0.114 374690 කියන දුරකථන අංකයට එම දුරකථන අංකය නැවතත් 0.114 374690 කියන දුරකථන අංකයට එසේනම් පින්වත්නි ඊටමත් වටිනා සූත්‍ර සද්ධර්ම දේශනා තමයි ඔබ එලෙසින් ශ්‍රවණය කළේ ඒ උතුම් සද්ධර්ම දේශනා පින්කම මෙලෙසින් නිමාවටපත් වෙනවා සදැහැති පින්වත් ඔබ සැමට